අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දායකත්වයේ පින්වත් ප්‍රනාන්දු පවුලේ පානදුරේ පදිංචි දේවා කුස්ලා දිනිති දිනෙත් කියන පින්වත් ඇත්තන් විසින් ඊටාම ධර්ම ගෞරවයෙන් එකතු වෙනවා සදහැසිතින් අපි සත් ප්‍රාර්ථනා සියල්ලම සඵල වෙන්නට කියලා මෙච්චිතින් ආශිර්වාද කරන ගමන් වැස්ස ගැන දේශනයක් සිද්ධ කරන්න කියලා හිතුවේ අද දවසල හරියට වහිනවා. පින්වත්නි මේ වැස්සක විශේෂ ගුණාංග පහක් අද අපි සාකච්ඡා කරනවා. දැන් ඔබට හිතේ ධර්ම දේශනාවක් කරද්දී මොකටද වැස්සක් ගැන කතා කරන්න කියලා. මේ වැස්සේ කතා කරන ගුණාංග පහම මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයා තුල ඒහා සමාන උපමා කරගත්ත ගුණාංග පහකුත් මේ දේශනාවේ කෙරෙනවා. ඉතින් අර වැස්ස උපමාවටයි අරගන්නේ. හරිම අපූර්ව කරුණු පහක් ඔබට මා හිතනවා මේ දවස්වල මුළු ලංකාව පුරාම වර්ෂාව ඒ නිසා අපි බලමු මේ වැස්සත් එක්ක අපිට පේන කියන මේ කාරණා අපේ ජීවිතවලටත් ගුණයක් විදිහට උපුට ගන්න, ගුණයක් විදිහට මතු කර ගන්න, උපද්ද ගන්න, වඩන්න පින්වත්නි මේ අනුශාසනාවෙන් අපිට ප්‍රයෝජනයක් ලැබේ. සෙනසුරාදා සිත්නෙත් අසපුවේ විවිධ මාතෘකා අපි ඔබට කියා දෙන නිසා ඔබ සමහරලාවට සුපුරුදු අහලා තියෙන සූත්‍ර දේශනාවලට අමතර නොයසූ විවිධ කරුණු කතා කරනවා. ඉතින් මම ඒ අතර විශේෂයෙන් මිලිඳු රාජ ප්‍රශ්නය ඔස්සේ දේශන සිද්ධ කරා ඔබ දන්නවා. මට එහි වටිනාකම දැනුනේ බොහෝ තරුණ ළමයි සමහර තරුණ පුතාලා පවා අපිට අන්තර්ජාලය ඔස්සේ යොමු කරපු මේ ප්‍රශ්න තියෙනවා සමහර තරුණ දූලා ගොඩාක් උනන්දුවෙන් මේ තරුණ ළමයි ස්වාමීන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්නේ කොහොමද හොයාගන්න. මිලින්ද මිලින්දු රජතුමා ගැන නාගසේන මහරහතන් වහන්සේගේ මේ සාකච්ඡා ත්‍රිපිටකයේ කොහේ හරිද තියෙන්නේ? කොහෙද මේවා ඇතුළත් වෙලා තියෙන්නේ? මේ වගේ විවිධ ප්‍රශ්න අපෙන් අහනවා කියවන්න කැමැත්තක් ඇති වෙලා. ඒ ඇත්තටම පුදුම රසවත්. මට මතකයි මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ සහ මම එකට එකතු වෙච්ච සාකච්ඡාවක් මාතලේ පැත්තේ එක්තරා පිරිවෙනක මීට මාස දෙකකට විතර උඩදී සිද්ධ කරපු අවස්ථාවකදී එතනදී අපේ කතා කරපු මාතෘකාවට අදාළ කොටසක් මම මිලිඳු රාජ ප්‍රශ්නය ඔස්සේ ලස්සන උපමාවක් අරගෙන එතන විස්තර කරනකොට බද්දේ ස්වාමීන් වහන්සේත් ඒ වෙලාවේ එතන හිටපු ශ්‍රාවකයන් දහස් ගාණක් දෙනාට ඒ මොහොතේ මතක් කරා මම කාලෙකට උඩදී මිලිඳු රාජ ප්‍රශ්න කියෙව්වේ මට දැන් ආපහු කියවන්න ආස හිතුණා කියලා ගෞතම හාමුදුරුවෝ කියපු මේ උපමාව ඇහුණාට පස්සේ. ඒ වගේ ඇහිච්ච ගමන් කියවන්න ආස හිතෙනවා මිලිඳු රජතුමත් එක්ක නාගසේන මහරහතන් වහන්සේගේ සිද්ධ වෙච්ච මේ අපූර්ව සාකච්ඡාව. මොකද හරි තර්කානුකූල ප්‍රශ්න සමහරලාට නාගසේන මහරහතන් වහන්සේට යොමු කරන මේ රජුරෝ ඒවට මේ හිතාගන්න බැරි ලස්සන උපමා එක්ක උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් අපි බොහෝ දේශන මේ කාලය තුල ඔබට කියලා දුන්නා. අදත් එහිම එක කොටසක්. මේ වැස්සත් එක්ක අංග පහක් අරගෙන කතා කරන ප්‍රශ්නය මේ වෙලාවේ පින්වත්නි අපි අවධානයට ගන්නෙ. අපේ ජීවිතයේ මේ ස්වභාව ධර්මය තුල පේන හෙන දකින දේවල් එක්ක අපිට බුදුරජාණන් වහන්සේම දුන්න උපමා තියෙනවා. සමහරලාට උන්වහන්සේ කටුවකින් තමන්ගේ ශරීරය වහගෙන ඔලු හිසයි අත් දෙකයි කකුල් දෙකයි වහගන්න ඉබ්බව උපමා කරලා සංඝයාට කියනවා මේ මේ වගේ ඉන්න කියලා. සමහරලාට උන්වහන්සේ තව ඇතැම් විට දැන් මෙහෙම වෙන මතකයි කුටියට ඇතුළ එනකොට භික්ෂුවක් හිතන්න කියනවා සර්පෙක් ගුලකට රිංගනවා වගේ කියලා. ඒ කියන්නේ ගුලකට ගොදුරක් හොයාගන්න රිංගන සර්පයා කියලා එතන කියන්නේ නිකන් සර්පෙක් නෙමෙයි ගොදුරක් හොයාගන්න ගුලකට රිංගන සර්පයා. එතකොට මේ සර්පයා අර ගුලට ගියේ ගොදුර ගන්න. ඒ ගොදුර ගත්තට පස්සේ ආයේ ඒකේ පදිංචි වෙන්න කල්පනා කරන්නේ ගොදුරත් තරම් ආපහු යනවා තමන්ගේ වැඩේ කරගෙන. ඉතින් භික්ෂුවට කුටියට යනකොට හිතන්න කියනවා ආන් ඒ වගේ. ඒ කියන්නේ සමත විදර්ශනා කියන ගොදුර ගන්න තමයි මම මේ කුටියට ගියේ. ඉතින් කුටියට ගියපු කාරණාව කරගත්ත කුටිය මේ සදාකාලික තමන්ගේ කරගන්න හිතන්නේ නැහැ. දැන් අද වෙලා තියෙන අපිට සදාකාලික විහාරස්ථානයක් සදාකාලික කියන්නේ නিত্য නේවාසික විහාරස්ථාන නিত্য නේවාසික කුටි නিত্য නේවාසික දායකයෝ නিত্য නේවාසික ගොදුරුගම් මේ වගේ මේ නিত্য නේවාසික වෙලා හරි ප්‍රශ්න. මේ කාලේ සංචාරයේ වඩින භික්ෂූන්ට තිබුණේ තමන්ගේ ආවතන එකම කාර්ය උනේ තමන්ගේ හිත දියුණු කරගන්න වැඩපිළිවෙල. ඒ නිසා පින්වත්නි අපේ ඒ සම්බන්ධ කරුණුත් බොහෝ කතා වෙන අපුරු අනුශාසනයක් මේ නාගසේන මහරහතන් වහන්සේගේ අනුශාසනාව වැස්සේ වටින කාරණා පහක් තියෙනවා. වැස්සේ විශේෂ අංග පහක් තියෙනවා කුවට පස්සේ රජ්ජුරුව අහනවා ස්වාමීනි නාගසේනන් වහන්සේ මොනවද අංග පහ? ඔන්න කියනවා මහරජතුමනි මේ වර්ෂාව හටගන්නකොටම පරිසරයේ තියච්ච දූවිලි කුණු ටික ඔක්කොම සංසිඳවල දාන වැස්ස පටන් ගනිද්දි මර වැස්සට පෙර එන පොද වැස්සක් තියෙනවනේ පින්වත්නි. ඔය පොද වැස්සටම පුළුවන් මේ දූවිලි ඇවිසිච්ච කුණාටු ඇවිසිච්ච තැනකුණ තුඹ බලන්න පොඩි පොද වැස්සක් ඇති. අර දූවිලි ටික ඔක්කොම තමන්ට පුළුවන් පාලනය කරලා දාන්න. සංසිඳොල්ල දානවා. අර ඇවිස්සිච්ච ඇවිස්සිල්ල නැත්තරම නැති කරලා සංසිඳවනවා. මෙන්න මේක එක ලක්ෂණයක්. ඊට පස්සේ දෙවැනි ලක්ෂණය කියනවා වැස්සට තියෙන වර්ෂාව ඇදහැලෙනකොට නොයෙක් වර්ගවල තියෙන බීජ පැලවෙන්න ගන්නවා. වැස්සත් එක්ක බීජ පැලවෙන්න ගන්නවා. මෙන්න මේකත් වැස්සේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඊට පස්සේ මේ මේ මහ පොළොව උණුසුම් වෙලා තියෙනවා නම් ඒ උණුසුම පින්වත්නි නිවල දානොයි කියනවා වර්ෂාව. කොච්චර පොළොව රත් වෙලා තිබ්බත් වැස්සකට පුළුවන් මේ රත් වෙච්ච පොළොව නිවන්න. ඊට පස්සේ තවත් විශේෂ අංගයක් තමයි ඍතු වලට එක එක කාලෙට වැස්ස එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? අර තනකොළ, ගස්වැල්, ඖෂධ තියෙන නොයෙකුත් මේ වනවදුළු විවිධ වෘක්ෂවලට පණක් දෙනවා. ඒවා ආරක්ෂා කරන කාලෙන් කාලෙට වැස්ස ඇවිල්ලා. ඔබ දන්නවා එක දිගටම වැස්ස වහින්න නැතුව හිටියොත් එහෙම ගස්වැල් වේලිලා ගිහිල්ලා කැලෑවල් වේලිලා යනවා. තනකොළ වේලිලා යනවා. එතකොට සමහරලාට මහා තන පිට්ටනි වුණත් වේලිලා යනවා. හැබැයි වැස්සක් වැස්ස ගමන් ආපහු පන දාලා ඒවා ආරක්ෂා වෙනවා. ඉතින් මේ ගස් කොළන් ටික ආරක්ෂා කරන්න කාලෙන් කාලෙට මේ වැස්ස ඇවිල්ලා ඒ ගස් වැල් වලට පන දෙනවා වගේ. ඒක මේ වැස්සේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඊට පස්සේ පින්වත්නි ස්වාමීන් වහන්සේ කියනවා වර්ෂාව ඇදහැලනකොට ඔය පුංචි ඇලදොල ගංගා මේ පොකුණු මහවිල් වැව් මේ වගේ ඒවා ජල දහරාවන්ගෙන් පිරීලා ඉතිරිලා යන්න පටන් ගන්නවා වැස්ස වහිනකොට. එතකොට මේ ලක්ෂණෙත් වැස්සේ තියෙන විශේෂ ලක්ෂණ මෙන්න මේ මේ ලක්ෂණ පහම අපි නිකන් ආයෙ ඔබට මතක් කරන ලක්ෂණ පහ කුණු දූවිලි සංසිඳ අර පරිසරයේ පුරා මේ විසිච්ච දූවිලි ආදී ඔක්කොම සංසිඳවලා දානවා ඊට පස්සේ ඇත්තටම දෙවෙනි කාරණේ තමයි මේ මහ පොළොව උණුසුම් වෙලා තියෙනවා නම් ඒ උණුසුම නිවලා සිහිල් කරනවා මහ පොළොව ඊට පස්සේ විවිධ බීජ වර්ග පැලවෙන්න පටන් ගන්නවා තනකොළ වෘක්ෂ වනවැල් වදුළු මේ මහ කැලෑවල් පිටින් ඔක්කොම ආරක්ෂා කරන්න කාලෙන් කාලට වැස්සවිලා ඒවට පණක් දෙනවා ඊට පස්සේ ඇලදොල ගංගා මේ විවිධ වැව් පොකුණු ආදී දේවල් වතුර පිරිලා ඉතිරිලා යනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ ටික පින්වත්නි අපිට අපේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් විදිහට අපූර්ව ගුණයන් විදිහට ස්වාමීන් වහන්සේ මෙතෙන්දී විග්‍රහ කරනවා. අපි දැන් බලමු මේ මොනවද කියලා. ඇත්තටම මේ ස්වභාව ධර්මයේ අපි දකින්න නැති මේ වගේ කාරණා එක්ක අපිට අපේ ජීවිතේ කොච්චර හිතන්න දේ තියෙනවද කියලා ඔබට දැනෙයි පින්වත්නි. මේ ස්වභාව ධර්මයේ පුරාම පාඩම් උගන්වනවා. හැම තැනකම සිද්ධ වෙන කොයි දේ තුලත් යම් පාඩමක් තියෙනවා. දැන් ඔබ හිතන්න කොහේ හරි පරිසරයක දූවිලි ඇවිස්සලා ඒ ඒ තියෙන තැනින් කාට හරි යන්නවත් කිසි ප්‍රියක් නැහැ. දූවිලි ඇවිසිච්ච පරිසරයක. එතකොට ඒ දෝවිලි ඇවිස්සිච්ච තැනක සමහර වෙලාවට යන කෙනා යන්නේ ඇස් දෙකක් පියාගෙන. මොකද නහය විතරක් නෙමෙයි ඇස් දෙක වුණත් අර දෝවිල්ලට පීඩාකාරී වෙනවා. දැක්කත් කිසි ලස්සනක් නැහැ. ඒ දෝවිල ඇවිස්සිච්ච මිනිස්සු කැමති නැති ඒ පරිසරය සම්පූර්ණයෙන් සංසිඳවන්න පුංචි පොද ඇස්සටත් පුළුවන් වගේ ස්වාමින් වහන්සේ මෙතෙන්දි කියනවා මහරජාණෙනි නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරවන්ට අමතනවා මේ ප්‍රතිපත්ති යෙදෙන භික්ෂුවක් පිළිවෙතේ යෙදෙන භික්ෂුවක් ශ්‍රාවකයා තමා තුළම හටගන්න කෙලෙස් දූවිලි සංසිඳවන්න ඕනේ කියනවා හරියට අර වර්ෂාව පරිසරයේ තියෙන දූවිලි සියල්ල සංසිඳවලා දානවා වගේ දූවිලි වලට පාලියෙන් කියන පින්වත්නි රජස් කියලා වචනය. කෙලස් වලටත් කියනවා රජස් කියලා වචනය. බලන්න මේ මේ එකම නම මේ දෙකට පාවිච්චි කරනකොට එතන තියෙනවා විශේෂ සමානකම්. දූවිලි වලත් කෙලස් වලත් සමානම ලක්ෂණ තියෙනවා. ඇයි මොනවද ඔබ දන්නවා දුහවිල්ලක් ඕන මොහොතක ඇවිස්සෙනවා. කෙලෙසුත් ඕනම මොහොතක ඇවිස්සෙනවා. හැබැයි දුහුවිලි ඇවිස්සෙන ස්වභාවය තියෙන්න ඕන එතන. ඒ වගේ තමයි කෙලෙස් ඇවිස්සෙන්නත් කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයක් තියෙන්න ඕනේ. හොඳට බලන්න කාලයක් අවධානය යොමු කරන්නේ නැතුව පිරිසිදු නොකර හිටියොත් එහෙම එතන දූවිල්ලෙන් වැහෙන්න පටන් ගන්නවා. දැන් සමහරු ගෙවල් වහලා දාලා මාස ගාණක් කොහේ හරි ගිහිල්ලා આવොත් එහෙම ඒ ගේ පාවිච්චි නොකර පැත්තකම ඔහේ තිබුණාට පස්සේ ඇවිල්ලා බලනකොට ගේ හැම තැනම දූවිලි. මොකද මේ කාලයක් තිස්සේ අතහැරලා දැම්මට පස්සේ දූවිලි ඇවිස්සෙන්න පටන් ගන්නවා. මේ හිතත් ඒ වගේ පින්වත්නි. හිත ධර්මයෙන් පුරුදු පුහුණු නොකර කාලයක් අතහරින කෙනා නිතර මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක් වුණත් කාලයක් තිස්සේ අතහැරලා දැම්මොත් මේ හිතේ දූවිලි එන්න පටන් ගන්නවා කෙලෙස් ඇවිසෙන්න පටන් ගන්නවා. එතකොට මේ දූවිලි වලයි කෙලෙස් වලයි තියෙන තවත් ස්වභාවයක් තමයි දූවිලි ඕන වෙලාවක පිරිසිදු කරන්න බැරි නෑ. පිරිසිදු කරන්න පුළුවන්. කෙලෙසුත් ඒ වගේ පින්වත්නි. පිරිසිදු කරන්න පුළුවන්. එතකොට දූවිලි ඇවිස්සුනාට පස්සේ ඒක සංසිඳවන්න අර පොද වැස්සකට පුළුවන් වගේ කෙලෙස් සංසිඳවන්න හොඳම ක්‍රමය තමයි ආනාපාන සති භාවනාව. විතරක ඇවිස්සලා තියෙනකොට ඒ විතරක සංසිඳෝතයකි පින්වත්නි ආනාපාන සති භාවනාවෙන්. ආනාපාන සතියක සිද්ධ වෙන්නේ මොකද්ද? බොහෝම නිහඬව තමන්ගේ හිතේ තියෙන විවිධ විසිරෙන සිතුවිලි වලින් මොහොතකට අවධානය බැහැරට අරගෙන ඒකාකාරී විදියට සිද්ධ වෙන ආස්වාසය ප්‍රාස්වාසය එක හිත එහෙට මෙහෙට එහෙට මෙහෙට දුව දුව දුව දුව තියෙන එක එක අරමුණකට එක්තෙන් කරනවා ආස්වාසය ප්‍රාස්වාසය ආස්වාසය ප්‍රාස්වාසය මේක බලාගෙන ඉඳිලා ඒ බලාගෙන ඉඳීම තුළ ඒ ආධ්‍යාත්මිකව මොකද වෙන්නේ මහා සංසිඳිල්ලක් වෙන්න පටන් ගන්නවා අර බලන් ඉඳීමෙන් ඒකාකාරී ස්වභාවික විතර්ක වෙනවා ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස එතකොට මොන විදිහක කෙලෙස් ඇවිස්සලා තිබ්බත් ඒ ඇවිසිච්ච කෙලෙස් වලට හරියට නිකන් අර දෝවිලි සංසිඳනවා වගේ ලොකු සංසිඳීමක් එනවා. ඕක පින්වත්නි පළවෙනි ලක්ෂණේ. අපේ ප්‍රතිපත්තියේ දෙන ශ්‍රාවකයෝ විසිරීමක් ආපු ගමන් ලැජ්ජ වෙන්න ඕනේ. මේ හිත තදින් විසිරෙනකොට පින්වත්නි මහා පීඩාවක් එනවා. සමහරලාට බලන්න ඔබට නිින්ද යන්නේ විසිරෙනවා. ඒක හැටි. හැබැයි විසිරුණා කියලා දැනගන්නකොට අපි මොකද කරන්න ඕනේ? මේක සංසිඳවන්න උත්සාහ කරන්න ඕනේ. වැස්ස දූවිලි ඇවිස්සිච්ච විසිරෙල්ලක් තියාගෙන වහින්නේ නැහනේ. වැස්ස කොහේ වැස්සත් ලංකාවට වැස්සත් ඉන්දියාවට වැස්සත් ඩුබායි වලට වැස්සත් කොහෙට වැස්සත් ඇමරිකාවට වැස්සත් එයා එයාගේ වැඩේ කරනවා. එයා ඉස්සෙල්ලාම අර ඇවිස්සෙච්ච දූවිලි ටික යටපත් කරගෙන තමයි එයාගේ වැඩ කරන්නේ. ඉතින් මේ වැස්සේ තියෙන ගුණේ අපේ ජීවිතේට අපි ගන්න ඕනේ. ඔබට දැනුණොත් එහෙම මේ විසිරීමේ පීඩනේ දැනුණ ගමන් පින්වත්නි ආනාපාන සතියට ප්‍රිය කරන්න. ආනාපාන සතිය ජීවිතයේ නිදහසේ ඉන්නකොට ඇස් දෙක පියාගෙන නිකමට මං කියන්නේ පාන්දරට නැගිටලා එක පාටම අපහසු පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරන්න. Taman කැමැතිම සූත්‍රයක්. සමහරට ඔබ කැමති කරණිමිත්ත සූත්‍රය වෙන්න පුළුවන්. ඔබ කැමති සූත්‍රයක් සජ්ජායනා කරලා දැන් ආරණ්‍ය වල ගොඩක් වෙලාට ස්වාමීන් වහන්සේලා සතර කමඨහන් සජ්ජායනා කරනවා. එහෙම කැමැති සජ්ජායනයක් නිදහසේ කරලා අර නිහඬ පරිසරය තුළ ඔබේ සජ්ජායනයේ හඬ හොඳට ශබ්ද නගලා ඔබ කරොත් ඒ සජ්ජායනයේ හඬ නිහඬ පරිසරෙත් එක්කම ඇහිලා එකපාරට නවතිනවනේ ඔබ කොතන හරි. ඒ සජ්ජායනයේ මතුවෙච්ච හඬ නවතිනකොට පරිසරයේ තියෙන නිහඬියාව ඔබට ඉතාම තදින් දැනෙනවා. ඒ නිහඬියාව තියන්න දැන් ආනාපාන සතියට. විටින් විට මේ වගේ පින්වත්නි අවස්ථාව දෙනකොට මේ හිත යම්කිසි සංසිඳීමක තියාගෙන යන්න පුළුවන්. දැන් ඔබ බලන්න මේ දුවවිලේ සංසිඳවන්න කියලා වැස්ස හැම වෙලේම වැස්සෙන්නේ නැති වුණාට විටින් විට වහිනකොට අර පරිසරයේ යම්කිසි සංසිඳීමක් තියාගෙන යනවා. දැන් නමුත් බලන්න සමහර කාලවල තියෙනවා එක දිගටම වැස්ස වහින් නැති. හොඳට බලන්න වැස්ස නැති වුණ ගමන් එක දිගට කාලය තිස්සේ මාස ගාණක් තිස්සේ වැස්ස නැති වුණ ගමන් හැම තැනම දූවිල්ල. දැන් ඔය සමහර ලංකාවේ ඇතැම් පළාත් තියෙනවා කොයි වෙලාවෙත් වහිනවා. තවත් සමහර පළාත් තියෙනවා අවුරුද්දකට සැරයක් විතර වහින්නේ සමහරලට ඒත් නැහැ අවුරුදු ගණන් වහින්නේ නැතිව තියෙනවා මහා කාෂ්ඨක වගේ පැති තියෙනවා. කොහොම හරි ගහක් කොලක් පරිස්සම් වෙලා තියෙනවා අර වර්ෂාව අඩු පැත්තකට වැවෙන්න පුළුවන් ඉදී ගස් කොළන් පරිස්සමින් තියෙනවා. පියලි කලාපවල හැදෙන. හැබැයි අර වැස්ස නැති නිසා කොහේ බැලුවත් ගස් කොළන් වල වුණත් හැමතැනම දූවිලි පිඟවත් නේ. දූවිලි පිරිච්ච පැති. අර නිතර වැස්ස තියෙන පැති. එහෙම දූවිලි හොයාගන්න නෑ පාරවල් අයින් වල ගහක් කොලක වුණත් දූවිලි හොයාගන්න නෑ නිතර වහින පැති වල හැමතිස්සෙම වහින්න ඕනේ නෑ එතකොට මේ හිතේ ඔබට දවස තුල නුවණින් මෙනෙහි කර ඒක අපි දැන් ඉදිරියේ කතා කරන නුවණින් මෙනෙහි කිරීම ගැන ඔබට මේ වාඩි වෙලා හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා කියන එක දවසම කරන්න බෑ ඔබ ඉන්නේ ගිහි ගෙදර නිසා. හැබැයි ඔබට අර කිව්වා වගේ පොඩ්ඩක් පාන්දරට පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරලා පුළුවන් නම් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න. දවසේම ලොකු කෙලෙස් වල සංසිඳීමක් ඔබට දැනෙන්න පටන් ගනී පින්වත්නි. විශාල සංසිඳීමක් හිතට සහනයක් දැනේ. ඒක හරියට අර ඔබ එහෙම කරන්නේ නැති හිතක් නම් ඔබේ හිත ඊයේ රාත්‍රියේ හිත හිත විතරක කර කර හිටපුවම ආයුධේ නැගිට්ටමත් හිතන්න පටන් ගන්නවා. හරියට නිකන් අර දූවිල්ල ඇවිසිච්ච වියලි කලාපයක් වගේ. හැබැයි රත්නපුර විවිධ පැති තියෙනවනේ නිතර වර්ෂාව තියෙන පැති. ආන් ඒ වගේ වෙයි ඔබ අඩුම තරමේ පාන්දරට හරි ටිකක් නිහඬව මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවනම් ඒ සංසිඳීම ඔබට සහනයක් වෙච්ච හිතක් සංසිඳිච්ච හිතක් කරයි. හොඳයි ඔය වැසි පළවෙනි ලක්ෂණේ. දැන් බලමු මොකද දෙවනි ලක්ෂණේ අපි කිව්වා මේ අර වර්ෂාවත් එක්ක පොළව උණුසුම් වෙලා තියෙනකොට මේ පොළව තෙත් කර අර වර්ෂාවෙන් තෙත් වුණාම රත් වෙච්ච පොළව නිවෙනවා ආන්ගේ රත් වෙච්ච පොළව නිවෙනවා වගේ කියනවා මොකකද මේ ප්‍රතිපත්තියේ දෙන හිත පුරුදු කරන සිහිය වඩන සති පුහුණු යෙදෙන ශ්‍රාවකයා මෛත්‍රී සිත පතුරවනකොට දෙවියන් සහිත ලෝකයා නිවල දානවායි කියනවා. මෙන්න මේක වර්ෂාවත් එක්ක දකින්න තියෙන දෙවෙනි අංගේ. එතකොට මෛත්‍රී සිත පතුරන ශ්‍රාවකයට දෙවියන් සහිත ලෝකයාව නිවන්න පුළුවන් කියනවා. මෙතනත් පින්වත්නි මේ විශේෂයෙන් හිතන්න ඕන දෙයක් විශේෂයෙන් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ මෛත්‍රිය තමන්ගේ හිතේ නිතර පුරුදු පුහුණු කරනවා නම් තමන් නිවෙනවා විතරක් නෙමෙයි අනිත් අයත් නිවන්න පුළුවන්. මම ඕක තේරුම් ගත්තේ දැන් සමහර වෙලාවට ඇතැම් විහාරස්ථාන තියෙනවා පුංචි ප්‍රශ්නයක් ගොඩාක් දුර ගිහිල්ලා ඒ විහාරස්ථාන බෙදෙනවා. සමහර ලාට ඒ දායකයෝ බෙදිලා සමහරට හාමුදුරුවරු දේශකයන් වහන්සලා විදියට වඩම්මලා පන්සලේ ධර්ම දේශනේ සංවිධානය කරන්න වෙන කොහේ හරි සංවිධානය කරන්න පටන් ගන්නවා. දැන් අපි ගොඩක් කලාවට දේශකයන් වහන්සලා විදියට දේශනයකට වඩින්න කලින් තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අවසර ලියුමක් ඉල්ලනවා මොකද හේතුව ඒ තමන් දේශනේ සංවිධානය කරනවා නම් ගමේ ආගමික නායකත්වයක් තියෙනවනේ ආගමික නායකත්වය තියෙන ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට ආගමික නායකත්ව විදියට ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ නායකත්වය හැල්ලු වෙනවා. උන්වහන්සේ නොදැන වෙනත් ආගමික කටයුත්තක් ඒ ගමේ කරනවා නම්. එතකොට උන්වහන්සේ දැනුවත්ව ඒ ආගමික කටයුතු කෙරෙන්න ඕනේ. කොටිම සමහරලාට අපි දකිනවා මේ තමන් කැමති ස්වාමීන් වහන්සේලා වඩම්මනවා නම් දානෙකට හරි ඒ ගමේ අර කරඬුව වඩම්මන්න ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් කටයුතු කරන එක තමයි වඩා සුදුසු. ඒතර දැන් එහෙම නැති වෙන්නේ ඇයි? හාමුදුරුවරු සමහරලාවට දැනගන්න ඕනේ ආගමික නායකත්වය කියන එක විහාරාධිපති උනපමණින්ම ලැබෙන්නේ නැහැ. ඒ නායකත්වය දෙන්න ඕනේ. තමන් වහන්සේට පුළුවන් වෙන්න ඕනේ ගමේ මිනිස්සුන්වත් නිවන්න. දැන් පොඩි මොනවා හරි දෙයක් වුණ ගමන් සමහරලාවට අපිට මතකයි දැන් අපි බවුන් පැලැස්ස හදන්න යනකොට උනත් සමහර ලාවට බවුන් පැලැස්ස කියන්නේ ඇත්තටම මේ අපි ඉදිරියේ පුළුවන් වෙලාවක සාකච්ඡා කරමු පුළුවන් අවස්ථාවකදී බවුන් පැලැස්ස කියන්නේ ඇත්තටම මොකද්ද කියන එක ගැන මේ මේක විහාරස්ථානවලට විවිධ ගැටලු කීපයක් තිබ්බේ ගැටලු වලට විසඳුමක් හැටියටම හිතලා අපි හදපු එක. ඒ නිසා අපිට ගම්පහ බවුන් පැලැස්ස අපි ඉදි කරනකොට ඒ බවුන් පැලැස්සේ හැම ගොඩනැගිල්ලකටම පිරිත් කියන්න ඒ මුල්ගල් තියෙන වෙලාවේ ගොඩනැගිලි වල මුල්ගල් තියෙන හැම තැනකදීම පිරිත් කිව්වේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ගමේ පන්සලේ ඒ පලාතේ ප්‍රදේශයට අදාළ ගොදුරු ගමේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගෙත් මූලිකත්වය තියලා. මොකද මේ බවුන් පැලැස්ස කියන්නේ විශේෂ වැඩ කටයුත්තක්. ඒක ඇවිල්ලා සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථාන අතරේ හදපු තවත් භාවනා මධ්‍යස්ථානයක් නෙමෙයි. ඒ නිසා තමයි අපිට අර ස්වාමීන් වහන්සේලා මූලිකත්වය තියන්න පුළුවන් වුණේ. එතකොට පින්වත්නි කෙනෙකුට දැන් මේ වගේ ප්‍රශ්නකදී ඇතැම් විට අපි මුණ දුන්න හාමුදුරුවරු පෙත් සංගහපු අවස්ථා. එතකොට මොකක් හරි එහෙම ආයතනයක් හැදෙනවා කියලා මේ දැනගත්ත ගමන් හාමුදුරු කෙනෙක් මොකද්ද මේ වෙන්නේ කියලා හොයන්න කලින් මට මතකයි මම එක ස්ථානෙක මේ බවුන් පැලැස්ස කියන්නේ මොකද්ද කියලා ඒ ගමේ ස්වාමීන් වහන්සේ දැනුවත් කරන්නම් කියලා පණිවිඩේ කියලා තියෙද්දි ඒ ස්ථානේ බලලා දවස් දෙකකින් ස්වාමීන් වහන්සේට පණිවිඩේ යවනවා අපි වෙන්ක උන්වහන්සේට මොකද්ද මේ කරන්න කියලා දැනුවත් කරන්නම් කියලා. ඒ දැනුවත් කරන්නත් කලින් උන්වහන්සේ ගමේ පන්සලේ මිනිසුන් එකතු කරලා පෙත් ගම පුරා ගිහින් පෙත් සංගහලා ගොඩාක් ප්‍රශ්න ඇති කරනවා. නෑ එතෙන්දී අපි දැක්කා මේ මිනිස්සුන් අවුස්සනවා. මිනිස්සුන්ගේ හැඟීම් අර ආවේගශීලීත්වය අවුස්සනවා. මං කිව්වේ ඒක ආගමික නායකයෙක් කියන්නේ එහෙම කරන්නගෙන නෙමෙයි. උන්වහන්සේ සංසිඳිලා උන්වහන්සේ මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕනේ මිනිස්සුන්වත් නිවන්න ඕනේ. නායකයෙක් වෙන්න බෑ විහාරාධිපතිකමක් හම්බුන පමණි. නායකයෙක් වෙන්න නම් පින්වත්නි ඒ නායකත්වය තුල තියෙනවනේ අනිකාවත් ඉතෙන්ට ඒ තමන්ගේ ඉලක්කයට ගෙනියන්න. මේ ශාසනය තුල තියෙන ඉලක්කයක්. ඒ ඉලක්කය තමනුත් ඉන්න ගමන් තමන්ගේ අනුගාමිකයොත් ඒ ඉලක්කයට ගන්න ඕනේ. එතනයි නායකත්වය හැදෙන්නේ. එතකොට මිනිස්සු පිළිගන්නවා මේ නියම නායකයන් වහන්සේ නමක් කියලා. මට මතකයි එහෙම අවස්ථාවකදී ඒ පලාතේ නිකායේ නායක ස්වාමීන් වහන්සේලා මාව දැනුවත් කරලා කතා කරලා ගෞතම හඳුරෝ මේ මේ වැඩපිළිවෙල මොකක්ද කියලා අපිට පොඩ්ඩක් දැනගන්න ඕනේ කියලා උන්වහන්සේලා අර හැම පැත්තකින්ම සොයා බැලීමක් කරන හරි පින්වන්ත ස්වාමීන් වහන්සේලා හිටියේ. ඒ වගේ අපි සතුටු වෙන්න පුළුවන් මේ රටේ මෛත්‍රියෙන් තමන්ගේ නායකත්වයේ ලක්ෂණ නියමාකාරයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. කලබල වෙන හාමුදුරුවරුත් ඕන දෙයකට ඉන්නවා. ඉතින් මම ඔබට එක ස්වාමින්වහන්සේ නමකගේ සිද්ධියක් මතකයි කියන්නම් මේ විශාග කියලා ඒ තරුණයෙක් පින්වත්නි ඔය දඹදිව පැලලු නුවර හිටියේ දැන් දඹදිව ඕනතරම් විහාරාරාම තියෙනවනේ. හැබැයි මේ තරුණයා අහලා තිබුණා ලංකාවේ තියෙන ආරණ්‍ය සේනාසනවල හොඳට මේ බණ භාවනා කරන ස්වාමින්වහන්සේලා ධර්මයේ හැසිරෙන ස්වාමින්වහන්සේලා ඒ වගේම හොඳට ඒ ශ්‍රද්ධාවෙන් දන්පැන් පූජා කරන මිනිස්සු ඊට පස්සේ අවශ්‍ය ඕන සුදුසු Taman කැමති පරිසරයක් මේ ලංකාවේ ආරණ්‍ය සේනාසන වල තියෙනවා කියලා අර දඹදිව ඉන්න විශාක කියන මේ තරුණයාට ආරංචි වුණා. එතෙන්ද පින්වත්නි දැන් ඔබ හිතන්න ඇත්තටම දැන් සමහර ලාවට සුදු ජාතික ස්වාමින්වහන්සේලා අපේ රටේ ඇවිල්ලා භාවනා කරනවා කැලෑවල් වල. ඉතින් උන්වහන්සේලා ඒ විදේශගත ඉන්නකොට එක කාලයකට රස්නේ. ගොඩක් රටවල් වල එහෙමනේ. සම එක එනවා රස්නේ. ඊට පස්සේ වින්ටර් එක එනවා සීතලයි. මේ වගේ එක එක එක කාලයක් පුදුම සීතලයි තව කාලයක් හරි රස්නේ. මේවාට මූණ දිදී ඉන්න අයට මේ අපේ රටේ හරි වෙනස්. අපේ රටේ කවුරු හරි රස්නේ රස්නෙට කැමති කෙනෙක් ඉන්නවනම් ඒ රස්නේ පැත්තක එන්න පුළුවන්. සමහරව අකමැතිනේ සීතලට. ඒතර රස්නේ පැත්තක එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරව කැමති නෑ රස්නෙට. සීතල පැත්තට කැමති. ඒතර සීතල පැත්තක ඉන්න පුළුවන්. ওই දෙකටම අපහසු වෙන මධ්‍යම පැත්තක ඉන්න පුළුවන්. අපේ රටේ ආරණ්‍ය සේනාසන ගත්තත් මේ ඕන විදිහකට ඒ ආරණ්‍ය සේනාසන තියෙනවා. ඒක ඇත්තටම කියනවා නම් පින්වත්නි බොහෝ රටවල් මේ ලෝකේ එහෙම නැහැ. සමහර ලාවට සමහර රටවල් තියෙනවා එක මුළු කාලෙම රස්නේ විතරයි. දැන් බලන්න සමහර මැද පෙරදිග රටවල් එහෙම තියෙනවා රස්නෙම විතරයි. සමහර රටවල් තියෙනවා සීතලම විතරයි. එතකොට ඇතැම් රටවල් අර මං කිය විදිහට මාරු වෙනවා. ඉතින් එහෙම බැලුවම අපේ රට මොන තරම් පින්වන්තයිද? ඕන කෙනෙකුට ඕනම දේශගුණේ ඕනම දවසක ඉන්න පුළුවන්. එතකොට මේ විශාක කියන තරුණයා එනම පින්වත්නි තමන්ගේ තීච්ච සියලුම ධනෙ අමුදරුවන්ට පවර්ලා එක කහවණුවක් විතරක් අරගෙන ඇවිල්ලා ලංකාවට එන්න දැන් නැවක් ගන්න බලාගෙන ඉන්නකොට නැවක් අරගන්න මාසයක් විතර තව ඉන්න වෙනවා. මෙයා හිතුවා මෙයා එන්නේ මහාන වෙන්න කියලා හිතාගෙන ලංකාවට. මහාන වෙන්න එනකොට මේ ගෙයින් එළියට බහැලා ආපු ගමන මෙයාට දැන් හිත නැහැ ආපහු මේ මාසේ ගෙදර යන්න. මෙයා හොඳ බිස්නස් කරපු කෙනෙක්. ඒ නිසා මෙයා මොකද කළේ අර අතේ තිබ්බ කහවණුව ඒ මාසේ ඇතුලේ ඒ වරායාවට ඉන්න ගමන් කහවණු 1000ක් කරනවා. ව්‍යාපාර කරලා බිස්නස් කරලා කහවණු 1000ක් හදා ගන්නවා වෙලදාමට හොඳ දක්ෂයෙක්. එතකොට පින්වත්නි ඔන්න නැවත්තාව මෙයා අර කහවණු 1000 පොදියත් අරගෙන දැන් එනවා මේ අනුරාධපුරේ මහා විහාරෙට. මහා විහාරයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට කියනවා ස්වාමීනි මට මහාන වෙන්න ඕනේ. මං ආවේ දඹදිව ඉඳලා. ස්වාමීන් වහන්සේලා සීමා මාලකයට එක්කගෙන ගිහිල්ලා මේ විශාක කියන තරුණයා මහාන කරන්න ලෑස්ති වෙනකොට අර සල්ලි ටික දැකලා කිව්වා ඕක තියන් මහාන වෙන්න බෑ. ඕකට මොන හරි සුදුසු දෙයක් කරන්න කියලා. මේ තරුණයා අර මහාන පිංකම බලන්න ඇවිල්ලා හිටපු අයට කැමති කෙනෙක් ගන්න කියලා අර කහවණු 1000 සීමා මාලකයේ පුරාම ඇතිරෙව්වා. අතුරුලකව කැමති කෙනෙක් ගන්න. මහාන වුණා. විශාක ස්වාමීන් වහන්සේ දැන් පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ අර මං කිව්වේ නිත්‍ය නේවාසික ස්ථානය මම මෙතනම තමයි ස්ථිරව ඉන්නේ ඒ නිත්‍ය නේවාසික ස්ථානයක ඉඳලා නිත්‍ය කුටියක් තියාගෙන නිත්‍ය දායකයව හදාගෙන ඉන්න උන්වහන්සේට ඕනුනේ නැහැ. උන්වහන්සේ මාස 4යි එක තැනක ඉන්නේ. ඒක ඒක උන්වහන්සේගේ තියෙන වැඩපිළිවෙලක්. මාස 4න් 4ට මේ විසාක ස්වාමීන් වහන්සේ එක එක තැන් වලට වඩිනවා. චාරිකා වඩනවා. දැන් අද ඇත්තටම සමහරලාට මේ චාරිකා වඩන ස්වාමීන් වහන්සේලා මූණ දෙන ඇතම් ප්‍රශ්න තියෙනවා. සමහරලාට මට ඇතැම් පින්ඩපාත වඩින එහෙම චාරිකා වඩින ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ආගන්තුකෝ ගිහිල්ලා ගමකට ගිහිල්ලා පින්ඩපාත වඩින්න ගියාම මේ ගමේ විරුද්ධ වෙලා ඒකට මේ ප්‍රශ්න ඇති කරනවා කවුරුවත් ගිහියෝවත් වෙන ආගමක කවුරුවත් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේලා. මොකද ගමක පින්ඩපාතේ වඩින්න ගත්ත ගමන් මාස හතරක් දැන් ඉන්නවනේ පින්ඩපාතේ කරා. ඒතකොට අර ගමේ මිනිස්සු මේ ඒකට පහදිනවලු. මේ ප්‍රශ්නේ එතනින් පටන් ගන්න. ඒකට පැහැදිලා ඊට පස්සේ දැන් මිනිස්සුන්ටත් තියෙනවා මේ පොඩි මෝඩකම. ඒ හාමුදුරුවෝ පින්ඩපාති වැඩ ඊට පස්සේ මිනිස්සු බලනවා මේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඕක කරන්නේ. දැන් අර මේ සංසන්දනය කරනවා. පන්සලේ හාමුදුරුවන්ව සංසන්දනය කරලා සමහරලාවට ඒ හාමුදුරන්ටත් ගිහිල්ලා යෝජනා කරනවා. හාමුදුරනේ දැන් ගමේ මිනිස්සු අර අලුතෙන් වැඩි හාමුදුරන්ට හරි කැමතියි. මේ දැන් හදන්නේ මෙහෙම කියලා අර පන්සලේ හාමුදුරුවන්වත් ඒකට නම්ම ගන්න. අනේ ඔබ වහන්සේත් පුළුවන් නම් වඩින්නකෝ හාමුදුරනේ පින්නපාතේ. අර හාමුදුරුව ගැනමයි දැන් ගමේ ඔක්කොම කතා කරන්නේ. අර ඇසෙනිල්ලහ ඔක්කොම ඒ ගෙවල් වල දැන් මේ දානේ හදාගෙන ඉන්න බලාගෙන මේ හාමුදුරුව වඩනකම් කී කී දැන් අර පන්සලේ හාමුදුරන් ගිහලා උස්සනවා. මේ මිනිස්සු. ඊට පස්සේ හාමුදුරුව ගිහිල්ලා ඔබ විශ්වාස කරනවද මේ රටේ ඇතැම් පින්නපාතේ වඩින ස්වාමින්වහන්සේලාගේ පාත්‍රවලට මිනිස්සු ධම්මලා අසූචි දාපු අවස්ථා තියෙනවා. මේ විහාරස්ථාන වල ඇතැම් හාමුදුරුවරු ඒ පන්සලේ නිත්‍ය නේවාසික වෙන්න නැතම් හාමුදුරුවරු පිණ්ඩපාතේ වඩන හාමුදුරුවන්ගේ පාත්‍රයට අසුචි දාපු අවස්ථා තියෙනවා ධම්මලා. මේවා සත්‍ය සිද්ධි මේ රටේ වෙච්ච. ඒ තරම් පින්වත්නි අර හාමුදුරුවන්ගේ හිත අවසනවා අර දායකයොම ගිහිල්ලා. වහන්සලත් එහෙම කරන්න. වහන්සලත් පිණ්ඩපාතේ වඩින්න. දැන් අර සංසන්දනය කරලා. සමහර වෙලාවට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. කැලේ නේවාසිකව චාරිකා වඩන ස්වාමින්වහන්සේට මේ මිනිස්සු දාන පාන්සුකූල ඔක්කොම බෝධි පූජා ගමේ තියෙන වැඩ ටික පවරන්න ගියේ නෑනේ උන්වහන්සේ බොහොම නිස්කලංකව ගමට වෙලා සංසුන් හිටියේ. හැබැයි පින්වත්නි අර පන්සලේ හාමුදුරුවන්ට සමහරලාවට මේ රෑ පිරිත් වලට ගිහිල්ලා බෝධි පූජායි පාන්සුකූලයි දානයි මේ විවිධ වැඩ ගම පුරාම ඉතින් මේ ඔක්කොම කරලා උන්වහන්සේව අවිවේකී කරලා උන්වහන්සේගුණුත් බලාපොරොත්තු වෙන අර විවේකී සේනාසන ඉන්න හාමුදුරුවන්ගේ ಗುಣධර්ම ටික. ගිහියෝ. ඒකෙන් පීඩා විඳින්නේ අවසානයේ කර කියලා පින්වත්නි අර අහිංසකව කැලේ භාවනා කරන හාමුදුරුවෝ. මම මේ ජීවිතේ අත්දකින්න සමහර සිදුවීම්. ඒ හාමුදුරුවරුන්ට මේ වගේ දෙයකට හඬක් නගන්න බෑ මේ මාධ්‍යයකට ඇවිල්ලා. උන්වහන්සේලා වෙනුවෙන් මම මේක කියන්නේ. ඒ නිසා ඔබ කැලේක හාමුදුරු කෙනෙක් හිටියා කියලා ඒ හාමුදුරුවන්ගේ විවේකයේ තුල ඒ හාමුදුරන්ට වඩන්න පුළුවන් ඉච්ච ಗುಣධර්ම ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ගමේ පන්සලේ හාමුදුරුවෝ එක වැඩපිළිවෙලක උන්වහන්සේත් යමක් කරනවනේ මේ ශාසනය තුල. මොකද උන්වහන්සේ දාන පාන්සුකුල ටික නොකලා නම් උන්වහන්සේත් කැලේම හිටියා නම් සමහර විට ඔබට අද ඔය වෙන ශාසනික බොහෝ සේවාවන් ගම තුල සිද්ධ වෙන්නේ නැති වෙන්න තිබ්බා. ඉතින් මේ ග්‍රාම වාසී අරණ්‍ය වාසී කියලා දෙකොටසක් මේ ශාසනයේ ඉන්නවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපි හිතමු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංග රැකගෙන වනයේට වෙලා කරපු ඒ කැපකිරීම නොවුනනම් දුතාංග රකින භික්ෂූන් කියලා පිරිසක් වෙනම ගොඩනගන්නේ නැති වෙනවා සාසනෙ. ඒතර උන්වහන්සේ වනයේට වෙලා දුතාංග රැකගෙන ඒ ඉන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේව දකින්න ගිහියෙක් අපි හිතමු අර රජමැදුරටත් දානෙට වඩින මේ පින්කම් වලට වඩින ගමත් එක්ක නගරෙත් එක්ක ඇසුරු කරන සාරිපුත්ත මහරහතන් වහන්සේලා ඇවිල්ලා කිව්වොත් එහෙම අනේ ස්වාමිනී ඔබ වහන්සේ මේ ගමේ මිනිසුත් එක්ක නගරේ මිනිසුත් එක්ක ගැවසෙමින් ඒ අයගේ මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ආදියට වඩිමින් දාන වලට වඩිමින් රජමැදුරටත් දානෙට වඩිමින් මේ මිනිස්සු ඇසුරු කරන්නේ නැතුව අනේ ඔබ වහන්සේත් අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ කැලේට වෙලා දුතාංග රකින්නකෝ ස්වාමීනි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට යෝජනා කරයි අද කාලේ ලංකාවේ මේ මිනිස්සු වගේ මිනිස්සු හිටියනම්. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ සංසන්දනය කරන්න යන්න එපා හාමුදුරුවෝ. ඒ හැම හාමුදුරු කෙනෙක්ගෙම ලැබෙන හොඳ දෙයක් තියෙනවා නම් මේ ශාසනයට ශක්තියක් ලැබෙන දෙයක්. ඒක දකින්න. ඒ හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල නිසා ඒ දේ තියෙනවා මේ හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල නිසා මේ දේ තියෙනවා මම හැබැයි මෙතෙන්ට දුස්සීලකම් කතා කරන්නේ මම මේ කියන්නේ සාසනික වශයෙන් කරන සමාජීය සේවාව වශයෙන් කරන දේවල් ගැන විතරයි මම මේ කිව්වේ. නැතුව මේ හිතයි දුස්සීල හාමුදුරුවොත් මෙතන සාධාරණ වෙනවද කියලා නෑ. අපි දුස්සීලයව මෙතනදී කතා කරන්නේ නෑ. පින්වත්නි මම ඔබට මෙතනදී මේ කියනවා අර දඹදිව ඉඳලා ආපු තරුණයා විශාක කියන ස්වාමින්වහන්සේ දැන් කිව්වනම ඔබට මාස 4න් හතරට ආරණ්‍යෙන් ආරණ්‍යයට වඩිනවා කියලා. එතකොට දැන් ඒ කාලේ නිකා බලලත් නැහැ. නැත්තම් ඉතින් අද ඔබ වහන්සේ කොයි පාර්ශවයේද? කොයි කොටසේද? කොයි නිකායේද? කොයි මේ සංස්ථාවේද කියලා හොයනවා දැන් අද නම්. සමහර තැන්වල හැමතැනම නෙමෙයි. ඉතින් වාසනාවකට ඉදා අනුරාධපුර ඒ මහා විහාරේ මහාන වෙච්ච ස්වාමීන් වහන්සේට එහෙම ලොකු බාධා නැහැ මාස 4න් 4ට එකින් එක ආරණ්‍යෙන් ආරණ්‍යට ආරණ්‍යෙන් ආරණ්‍යට වඩිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඔහොම වඩිනකොට නාසට හිතක් ආවා සිතුල් පව්වටත් වඩින්න ඕනි කියලා. පස්සේ පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ දැන් ඒ හිටපු ආරණ්‍යෙන් පිටත් වෙලා සිතුල් පව්වට එනකොට හතරමං හන්දියක් හම්බුණා. දැන් ස්වාමීන් වහන්සේට මේ හතරමං හන්දියෙන් කොයි පැත්තටද වඩින්න ඕනි කියලා අහගන්න විදිහක් නැතුව හැරෙන්න ඕන පැත්ත හොයාගන්න බැරුව උන්වහන්සේ ඉන්නවා කවුරු හරි කෙනෙක් එනකන් කියලා. ඔහොම ඉන්නකොට එතන තිබිච්ච ගහේ වෘක්ෂ దేవතාවා මිනිස්සු එක්ක අරගෙන ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහාට වඩින්නද? කිව්වා මං සිතුල් පවට වඩින්න කියලා. ආ ස්වාමීනි සිතුල් පවට වඩින්න මෙන්න මේ පැත්තරයි කියලා පැත්ත පෙන්නනවා. දෙවියෝ උන්වහන්සේට හරි ප්‍රියයි. හේතුව මොකද්ද? හේතුව පින්වත්නි ඔබට තේරේ තව පොඩ්ඩකින් මේ ස්වාමීන් වහන්සේ සිතුල්පව ඔබට වැඩම කරලා එතනත් මාස 4 වැඩ ඉඳලා උන්වහන්සේ මාස 4න් පස්සේ නැවත එතනින් පිටත් වෙන්න සූදානම් වෙනවා. අර වස්සානහාර මාසය එක තැනක. එතනින් පස්සේ තව හාර මාසයක් එක තැනක. එතනින් පස්සේ තව හාර මාසයක් එක තැනක මෙහෙම. එතකොට සිතල්පවේ 4 මාසේ අවසන් වෙලා වඩිනවයි කියලා හෙට දවසේ වඩිනවා කියලා හිතාගෙන උන්වහන්සේ කුටියට වඩිනව සැතපෙන්න කියලා. පින්වත්නි කුටියට ගිහිල්ලා ඇඳේ හාන්සි වෙනකොට දැන් හෙට උදේට පිටත් වෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි මේ ඇඳේ හාන්සි උනේ. හාන්සි වෙනකොට උන්වහන්සේට කවුදෝ කෙනෙක් කොටේ ඉස්සරහා අඬනවා ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දොර ඇරලා බැලුවට පස්සේ පඩිපෙලේ වාඩි වෙලා ඉන්නවා. හිතන්නවත් බැරි කෙනෙක්. පින්වත්නි දෙවි කෙනෙක්. පඩිපෙලේ වාඩි වෙලා අඬනවා. මේක ඔබට හිතේ මනක් කල්පිතයි කියලා මේ අපේ රටේ සිද්ධ වෙච්ච සත්‍ය සිද්ධිය. ඉන්දියාවේ කෙනෙක් මේ ඇවිල්ලා මහාන වෙලා අවුරුදු ගාණක් මෙහි විසාක කියන සම්නස මොකද ගුරු ස්වාමීන් වහන්සේලා ඇසුරේ තවුරුදු පහක් ඉඳලා තමයි මේ විදිහට වඩින්න පටන් ගත්තේ චාරිකාවේ. දැන් අර දෙවියා අඬනකොට ඇහුවා මොකද මේ අඬන්නේ? කිව්වා අනේ ස්වාමිනේ ඔබ වහන්සේට වඩින නිසා කිව්වා. ඉතින් මං වැඩියයි කියලා ඔයගොල්ලෝ අඬන්නේ මං හිටියම් මොකද්ද ඔයගලන්ට තියෙන විශේෂ වාසිය? ස්වාමිනේ ඔබ වහන්සේ නොදන්න දෙයක්. ඔබ වහන්සේ වැඩිය දා ඉඳලා මේ පැත්තේ අමනුෂ්‍යෝ දෙවියෝ සියලු දෙනා කිසිම කලහොලා කෝල්හලයක් කරගත්තේ නැහැ. ඒ හැමෝම එකිනෙකා කෙරෙහි මෛත්‍රී සිතුවිලි තියාගෙන වාසය කරා කිව්වා. ඔබ වහන්සේ දැන් වඩිනවා කියලා දැනගත්තට පස්සේ ස්වාමීනි මට දැනුනේ බයක්. දැන් ඉතින් අර ඔබ වහන්සේ වඩින්න කලින් මේ අය අතරේ කලකෝලහල තිබ්බද? එහෙනම් තේරුම් ගන්න දෙවියෝ අමනුෂ්‍ය විවිධ අය අතරෙත් පින්වත්නි කලකෝලහල සිද්ධ වෙනවා. එතකොට මේ මෛත්‍රිය හොඳට වඩන ස්වාමීන් වහන්සේ නමක් ඒ පලාතර වැඩියට පස්සේ උන්වහන්සේ ගැන එන ගෞරවයටම අර ආයත් නිකම්ම ඒ කලකෝලහල ටිකක් නවත්තගෙන ඉන්නවා. මම ඔය දැකලා තියෙනවා මේ බීලා කෑ ගහන බීමත් මිනිස්සු සමහරලාට හොඳ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් දැක්ක ගමන් සරමත් බිමට පහතට අර උස්ස ඔස්සගෙන ඉන්න සරමත් පහතට දාලා මේ අත් දෙකත් ගැට ගහගෙන අපේ හාමුදුරනේ කියලා නිකන් සංවර වීමක් පේනවා. ඒ සිල්වත් හාමුදුරු කෙනෙක් දැක්කට පස්සේ දෙවියන්ට උනත් ඒක වෙනවලු. දැන් දෙවිවරු උනත් එකිනෙකා කරේ මෛත්‍රී සිතෙන් ඉඳලා මේ මාස හතරම අනේ ඔබ වහන්සේ වැඩියොත් මේ අය ආපහු රණ්ඩු සරුවල් කරන්න ගනී කිව්වා. කොහෙද දැන් ඔයා ඉන්නේ කියලා ඇහුවා. කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සක්මන් මළුව කෙළවරේ තියෙන ගහේ තමයි මම මේ වාසය කරන්න කිව්වා. ස්වාමීන් වහන්සේ තව මාස 4ක් ඉන්නම් කියලා නැවතුණා. ඒ මාස 4 ඉන්නම් කියලා නැවතුණාට පස්සේ ඒ ඒ හතරවෙනි මාසෙ ඉවරලා. ඒ කියන්නේ දැන් සම්පූර්ණ මාස 8ක්නේ. අටවෙනි මාසේ ඉවර වෙච්ච තැන වඩින්න කියලා සූදානම් වෙනකොට අර දෙවිය ඇවිල්ලා ආපහු අඬාගෙන ওই විදිහට කිව්වා. විශ්වාස කරන්න පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනකම්ම අපවත් වුණාද පිරිනවම් පෑවද කියන එක නිශ්චිතව කියන්න අපහසුයි. බොහෝ විට මේ රහතන් වහන්සේ නමක් වෙන්නට ඕනේ. උන්වහන්සේ පිරිනවම් පානට ඇති සිතුල් බවුවේ. ඒ උත්තමයන් වහන්සේ විසාක මේ උත්තම ස්වාමින් වහන්සේගේ මෛත්‍රී සිත කොපමණද කියනවා නම් පින්වත්නි ඒ මේ මහා මේ ශාසනය තුල ඒ තමයි අපිට ආදර්ශ වෙච්ච සංඝ පේත්‍රවරු. උන්වහන්සේ අර දෙවියාගේ ඉල්ලීම මාස 4න් 4ට 4න් 4ට ඉවසලා තමන්ගේ ප්‍රතිපත්තිය පැත්තකින් තියලා දෙව්බඹුන් කෙරෙහි කරුණාවෙන් අර ඒ පලාතින් අමනුෂ්‍යය කෙරෙහි කරුණාවෙන් උන්වහන්සේ වැඩ හිටියා ජීවිතයේ අවසාන හුස්ම හෙළනකම් සිතුල්පව්වේ. බලන්න පින්වත්නි වර්ෂාවට පොළව උණුසුම් වෙලා තියෙද්දී පොළව නිවන්න පුළුවන් වගේ මෛත්‍රී සිත පුරුදු කරන භික්ෂුවකට පුළුවන් රත් වෙච්ච මිනිසු නිවන්න. දෙවියන්ව නිවන්න. එතකොට දෙවරු පවා නිවෙනවා. භික්ෂුවක් මෛත්‍රී සිත පුරුදු කරනකොට ගමක ආගමික නායකත්වයක් තියෙන භික්ෂුව අනිවාර්යයෙන්ම මෛත්‍රී සිතෙන් ප්‍රශ්න විසඳන්න පටන් ගන්න ඕනේ. එතකොට දැන් ඔය අපි කතා කරේ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණා අපි ඔබට කිව්වා වැස්ස වහිනකොට විවිධ බීජ වර්ග පැලවෙන්න පටන් ගන්නවා වැස්සට. මෙන්න මේ වගේ මේ ශ්‍රද්ධාවෙන් ශාසනයේ ප්‍රතිපත්තිය යෙදෙන ශ්‍රාවකයා සියලුම සත්වයන්ට ශ්‍රද්ධාව උපද්දලා ශ්‍රද්ධාව කියන්නේ බීජය. ඒ ශ්‍රද්ධාව කියන බීජ උපද්දලා මේ ශ්‍රද්ධා බීජ උපද්දගත්ත කෙනාට පින්වත්නි සම්පත් තුනක් පැල කරවන්න ඕනේ. මොනවද මේ සම්පත් තුන? මනුස්ස සැප මේ ඉන්න මනුස්ස කාලය තුල මනුස්ස ජීවිතේ ශ්‍රද්ධාව නිසා තියෙන සැපයක් තියෙනවා. ඒ සැපය. එතකොට දෙව් සැප දෙවියන් අතර ඉපදලා ලැබෙන සැප. ඒකත් මේ ශ්‍රද්ධාවෙන් ගුණධර්ම වඩන කෙනාට බෝනස් එකක් වගේ ලැබෙන දෙයක්. නැතුව මේ දෙව්සැප ඉලක්ක කරගෙන ශ්‍රද්ධාව ඇති කරගත්ත නෙමෙයි. ඒක දෙවියන් අතර උපදිනවා. විසාකල අනාථපිණ්ඩික සිටුතුමන්ලා දෙවියන් අතර ඉපදුනා. ඒකේ ශ්‍රද්ධා බීජයත් එක්ක ලැබිච්ච ඵලයක්. ඒක සම්පතක්. තුන්වෙනි එක නිර්වාණ සැපය. මිනිස් සැප, දෙව් සැප, නිවන් සැප කියන මේ සම්පත් තුනම පැල කරවන්න දක්ෂ වෙන්න ඕනේ ශ්‍රද්ධා බීජය උපද්දලා. ඔන්න මේ ශාසනයේ ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේලා ශ්‍රද්ධාවන්ත ගිහියෝ හැමතිස්සෙම අනිකාගේ සිත්වල මේ ශ්‍රද්ධා බීජ උපද්දවන්න පටන් ගන්න ඕනේ. මේ වැස්ස බීජ පැල කරනවා වගේ බීජ වලට අවස්ථාව හදනවා වගේ වැස්ස ඇද හැලුණාට පස්සේ බීජ පැලවෙන්න පටන් ගන්නවා වගේ ඔබට කියනවා නාගසේන මහරහතන් වහන්සේ ශ්‍රද්ධා බීජ උපද්දවන්න අපිට සතුටු වෙන්න පුළුවන් දේශකයන් වහන්සේලා විදිහට සමහරලාවට ජීවිතේ ශ්‍රද්ධාව ඇත්තෙම නැති ඇතැම් අය සමහරලාට අන්‍යාගමිකයෝ අපිට කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම දවසක් මෙහෙම යන තැනක ඔබ වහන්සේගේ දේශනයක් ඇහුණා අහගෙන හිටියා සමහරලාවට ඇතැම් බස්වල එක මහත්තයෙක් අපිට මතකයි බස් එකේ යනකොට ඒ බස් එකේ ධර්මදේශනයක් ඇහිලා එදා ඒ මහත්තයා බස් එකෙන් දේශනේ අවසන් වෙනකන්ම බහින්න නැතුවම ඉතුරු ටිකක් ගිහිල්ලා ඒකේ බිල ගෙවලා බස් එකටත් මේ ඉතුරු ටික ගියාට දේශනේ අහලා ඊට පස්සේ හොයාගෙන ඇවිල්ලා එතනින් එහාට දිගට අහන්න පටන් අරන් ශ්‍රද්ධා බීජ උපද්දගෙන දැන් අද බොහොම ශාසනය තුල ගෞරවයෙන් කටයුතු කරන කුසල් වඩමින් එතකොට මනුස්ස සැප විදිනවා මේ ශ්‍රද්ධාව නිසා ලැබිච්ච කුසලයෙන් ලැබෙන සැපේ විඳිනවා. හිත සංසුන් කරගන්නකොට ලැබෙන සැප විඳිනවා. ඒ එහි ඵලයක් විදිහට දෙව් සැප නිවන ලං වෙනවා. නිවන් සැප මේ සියල්ල ලැබේ. සමහරලාවට විවිධ අන්‍යාගමික පුතාලා අපිට කතා කරන ස්වාමීන් වහන්සේ මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වීරියක් ඇතුණා මේ විවිධ YouTube එකෙන් අහපු සමහර දේශන අහලා කියලා සමහරලාට ජීවිතේ නැති කරගන්න සියද වෙනසා ගන්න හිතාගෙන හිතපු අය සමහර ධර්ම දේශන අහලා ශ්‍රද්ධා බීජ උපද්දගෙන අද වුන් තවත් අයට ශ්‍රද්ධාව උපද්දන්න කටයුතු කරන අවස්ථා දකිනවා. ඒ නිසා අපිට සතුට වෙන්න පුළුවන් මේ වර්ෂාවක් විදිහට තවත් කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධා බීජයක් උපද්දන්න අපි කටයුතු කළා නම් ඔබත් පින්වත්නි අපිව ආදර්ශයට අරගෙන ජීවිතේ තවත් බොහෝ දෙනාගේ සිත්වල ශ්‍රද්ධා බීජ නැති බොහෝ දෙනාගේ සිත්වල ශ්‍රද්ධා බීජ උපද්දන්න පටන් ගන්න. ඒ තුළ ඔවුන්ට මේ මිනිස් ලෝකෙත් මරණින් පසු සුගතියෙත් ඒ වගේම නිවනෙත් සැපය පැලවෙන්න පටන් ගනි ඔවුන්ගේ සිත්වල. ඔය තමයි තුන්වෙනි කාරණේ. දැන් බලන්න අද මේ දායකත්වයේ දරණ ඇත්තු ගත්තත් පානදුරේ දේවා කුස්ලා දිනිති දිනෙත් කියන ප්‍රනාන්දු පවුල පින්නතුන් අපි බොහොම කාලයක් තිස්සේ දන්න කියන ඇත්තෝ විශේෂයෙන්ම තමන්ගේ ගමේ පන්සලේ වඩම්මලත් ධර්මදේශනා සංවිධානය කළා ඇත්තෝ චිත්නේ තසපෙත් බොහෝ කාලයක් තිස්සේ විටින් විට උපන් දිනවලට දායකත්වය දරනවා. ඉතින් ඔවුනුත් තව කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධා බීජ උපදවන්න තමන්ට පුළුවන් දේ කරනවා. මේ වර්ෂාවේ තියෙන විශේෂ අංගාතරේ තව අංගයක්. ඊට පස්සේ වුණ අපි හතරවෙනි අංගේ වැස්සට පුළුවන් තනකොළ ගස්කොළන් මේ වනවදුළු පණ ගන්නන්න. මේවා මැරෙන්න නොදී දිගටම රැක ගන්න පුළුවන්. මෙන්න මේ ආරක්ෂාවක් දෙනවා මැරෙන්න නොදී. අන්නේ ගස්කොළන් වැල් වනවදුළු වලට මැරෙන්න නොදී ආරක්ෂාවක් දෙන එක උපමා කරනවා හරියට නිකන් යෝනිසෝ මනසිකාරය උපද්දගෙන කුසල ධර්ම වලට ආරක්ෂාවක් දෙනවා වගේ කියලා. සියලුම කුසල ධර්ම. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම ගන්නකොට පින්වත්නි සතර සතිපට්ඨාන, සතර සම්පදාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්තබොජ්ජංග ආරියෂ්ඨාංගික මාර්ගය ආදී මේ සියලුම බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ තනිකර යෝනිසෝ මනසිකාරය මතමයි. එතකොට යෝනිසෝ මනසිකාරය කියන වර්ෂාව වහිනකොට අර ගස්කොළන් වැල් මේ වනස්පති වගේ මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල පණ ගහලා ආරක්ෂා වෙලා අර රැකෙනවා. ඉතින් එතකොට මේව රැකෙන්න නම් යෝනිසෝමනසිකාරය කියන වැස්ස දෙන්න ඕන දිගටම. තමන්ගේ මනසට. යෝනිසෝමනසිකාරයේ පින්වත්නි මොකද්ද කියලා ඔබට සරලවම කියනවා නම් ඔබ යම් විදියකට කල්පනා කරනකොට ඔබේ තරහා වැඩි වෙනවා නම් ඒ තරහ වැඩි වෙන විදිහට කල්පනා කරන කල්පනාව තරහක් උපදින විදිහට කල්පනා කරන කල්පනාව වෙවිලා අයෝනිසෝ මනසිකාරය. ඔබ යම් ධර්මයක් ඔස්සේ තරහ නැති වෙන විදිහට කල්පනා කරනවා නම් තරහ දුර වෙන විදිහට කල්පනා කරනවා නම් ඒකට කියන අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය හොඳට තේරුම් ගන්න. යෝනිසෝ මනසිකාරය කියන මෙනෙහි කිරීමෙන් කුසල් වැඩෙනවා, කුසල් උපදිනවා. අයෝනිසෝ මනසිකාරය තුල අකුසල් උපදිනවා, අකුසල් වැඩෙනවා. ඒතර ඔබ කල්පනා කරන විදි තියෙනවා මේ හිත හසුරවන විදිය. ඒ තුල තමයි තනිකර කුසල කියන මේ ගස්කොලන් ටික කුසල් ගස් ටික රැකෙනවද විනාශ වෙනවද කියන එක තීරණය කරන්නේ. වර්ෂාවෙන් මේ ගස්වැල් ආදී තනකොළ ආදී රකින්නා වගේ ඔබ යෝනිසෝ මනසිකාරය නැමැති වර්ෂාව නිතර වස්සෝමින් විтин විට තමන්ගේ මනසේ හැමතිස්සෙම උපද්දගෙන ඔබ දක්ෂ වෙන්න පින්වත්නි බෝධිපාක්ෂික ධර්ම පුළුවන් තරම් රැකගන්න. බොහොම කෙටියෙන් කතා කරන්න මේ කාරණා හේතුව කාලෙත් එක්ක අපි කතා කරන නිසා. නමුත් ඒ හැම ගුණයක්ම ඔබේ හිතේ උපද්ද ගන්න ඒ ආදර්ශයක් විදිහට වැස්සෙන් ගත හැකි ලස්සන කරුණු ටිකක් මේ. පස්වෙනි කාරණේ කියවනේ අර වර්ෂාව ඇදහැලිලා ඇලදොල ගංගා කුඩාහෙල් මහවිල් ලිං පොකුණු මේවා මහා ගංගා මේ හැමදේම පිරලා උතුරලා යනවා වැව් මේව සස්රීක වෙනවා පිරලා උතුරලා යනවා මෙන්න මේ වගේ මේ ශාසනය තුල ප්‍රතිපත්ති යෙදෙන ශ්‍රාවකයා ධර්ම විනය ප්‍රතිපත්තිය තුලින් මහා දහම් වැසි වස්සවල ධර්මාවබෝධය කරනු කැමතියන්ගේ සිත් පුරවන්න ඕනේ කියනවා මේ මේ මේ ශාසනය තුල පින්වත්නි භික්ෂුවකට තියෙන ප්‍රධාන යුතුයකමක් තමනොත් මේ ප්‍රතිපත්ති යෙදෙන ගමන් මහා දහම් වැසි වස්වන්න ඕනේ. ඒ තුළ ධර්මාවබෝධි කැමැති අයගේ හිත් පුරවන්න ඕනේ. දැන් අද සමහරලාවට එහෙම ධර්මාවබෝධයේ පුරවන්න ධම්මසි වස්සන ස්වාමින්වහන්සේලාට බාධා කරන තැම් ස්වාමින්වහන්සේලා ඒ කියන්නේ අර ශ්‍රද්ධාවෙන් හිත පිරෙන ශ්‍රාවකයෝ ඒ හිත පුරව ගනිද්දී ඒකට බාධා කරන තැම් ස්වාමින්වහන්සේලා වෙලා ශ්‍රාවකයන්ගෙන් මහවන අවස්ථා තියෙනවා දැන් ඕගොල්ලෝ ඔහොම නිවන් දැක්කට පස්සේ කවුද අපේ පන්සල් වලට දාන්නේ දෙන්නේ කියලා මේ සතියකට උඩදී එක හාමුදුරු කෙනෙක් අහනවා එක්තරා ශ්‍රද්ධාවන්ත මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කැමති ශ්‍රාවිකාවකගෙන් මේ ඇත්ත මේ ධර්මය අවබෝධ කරන්න ඕනි කෙනෙක් ගැන ඒ වෙනුවෙන් කටයුතු කරන විදිය කතා කරනකොට ඔහොම ඉතින් හැමෝම නිවන් දැක්කම කවුද මේ පන්සල් වලට දාන්නේ මාන ටික දෙන්නේ කියලා අහලා. ඉතින් මොන තරම් අවිද්‍යාවක්ද කියලා බලන්න. එතකොට මේ වර්ෂාවකට පුළුවන් නම් ඒ වර්ෂාව ඇදහැලිලා අර ඇලදොල ගංගා මහවිල්ල වැව් පොකුණු සියල්ලම පිරලා උතුරලා සස්ත්‍රීක කරවන්න ඒ වගේ දහම් වැසි වස්ස වස්ස අපේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සිත් මේ ධර්මාවබෝධයෙන් පුරවන්න ඕනේ. ඒ සිත කුසල් වලින් පුරවන්න ඕනේ. දැන් මේ සිත්නේ තසුපේ කරන්නේත් ඒකයි. ඇත්තටම net fm ආයතනයේ අධිපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට ඒ වගේම ආගමිකංශය ඇතුළු මේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපි හැමතිස්සෙම හදවතින්ම ආශිර්වාද කරනවා. මොකද අද විවිධ නාලිකාවල අපි ධර්ම දේශන කරනවා. නමුත් අපි සතුටු වෙනවා net fm ආයතනේ තමයි ඔය දිනපතා ධර්ම දේශනා ශ්‍රවණය කරවන්නට මිනිසුන්ට වැඩපිළිවෙලක් හැදුවේ මේ රටේ ඉස්සිසෙල්ලම. ඉතින් දවස ගාන මිනිසුන්ට මේ සද්ධර්ම වර්ෂාවක් තමන්ගේ හිත පුරව ගන්න ලැබෙනවා. රෑ නිදිය ගන්න කිට්ටු වෙනකොට මේ අහන දහම් පද මතක තියාගෙන මිනිස්සු නිදා ගන්නවා. ධර්මය අහලා නිදා ගන්න මිනිස්සු හදිස්සියේ නිින්දෙදි මැරුණත් ඒ මිනිස්සුන්ට බයක් වෙන දෙයක් නැහැ. ධර්ම මනසිකාරයක යෝනිසෝ මනසිකාරයක ඒ මිනිස්සුන්ට නිදිය ගන්න ඉඩක් හදලා මේ මාධ්‍ය ආයතනයක් කල්යාණ මිත්‍රත්වයෙන්. එතකොට අද බොහෝ මාධ්‍ය ආයතන ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය දැක්කට පස්සේ ඒ අයත් ධර්මදේශන සංවිධානය කරනවා දෛනිකව හෝ විටින් විට ධර්මදේශන විවිධ විදියට ප්‍රචාරය කරවන්න කටයුතු කරනවා. ඉතින් ඒ තුළ අපි දකිනවා මේ ඇතැම් විට මේ net ආයතනය තුලම සේවය කරපු සේවක මහත්ම මහත්මීනුත් වෙනත් නාලිකාවල අපිට දැකලා තියෙනවා මේ වැඩපිළිවෙලම පටන් ගන්නවා. ඉතින් ඒ හැමදෙයින්ම රටේ මිනිස්සුන්ට ධර්මය අහන්න ඉඩක් හැදෙනවා. ඉතින් සභාපතිතුමා දවසක් මට කිව්වා සයින්හන්ස අපේ මේ ආයතනේ පටන් ගන්නකොට මගේ හිතේ තිබුණා මේ විදිහට වැඩපිළිවෙලක් පටන් ගන්න ඕනේ කියලා එහෙම හිතන් තමයි මේ නාලිකාව ආරම්භ කරන්න කටයුතු කළේ කියලා මට මතකයි රුවන්වැලි සෑය ළඟදී එතුමා මට කිව්වා. ඉතින් ඒ මේ වර්ෂාවේ අංගයක් net fm නාලිකාවත් ඉටු කරන බව ඒ වෙලාවේ සිහිපත් කරේ දේශකයන් වහන්සේලා විදිහට අපිත් ඒ දේ කරනවා මම කියන්නේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ඉඳලා සියලු දෙනා වහන්සේලා තමන්ගේ ආගමික නායකත්වය තියෙන්න ඕනේ. ඔය හැම මේ මේ අංග පහ තියාගන්න උන්වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලාගේ නායකත්වයෙන් නිසලෙස ගමේ මිනිස්සු පිළිගනි. හාමුදුරුවෝ නිවනට උනන්දු මිනිස්සුන් නිවනෙන් ඈත් කරවන්න නෙමෙයි. හාමුදුරුවොත් උත්සාහ කරන්න ඕනේ. මිනිස්සුන්වත් ඒ ධර්ම අවබෝධයට ලං කරලා තමනුත් එතෙන්ට ප්‍රතිපත්ති පුරලා සමීප වෙන්න. මේ වැඩසටහන අවසානයේ පින්වත්නි මේ අංග පහම දේශනා කරලා ඉවර වෙලා නාගසේන මහරහතන් වහන්සේ ලස්සන ගාතාවක් කියනවා. එහි තේරුම ඔබට මතක් කරන්නම්. මහරජාණෙනි ධර්මසේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ කරුණ වදාළේ කියලා කියනවා. අවබෝධ කිරීමෙහි පින තිබූ ජනයා දැක යොදුන් ලක්ෂයක් නමුත් සැනකෙන් වැඩම කොට අප මහා ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ධර්මාවබෝධය ලබා දුන්සේක කියලා කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන කියපු කරුණ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරන්න පින තියෙන ජනයා දැක්කොත් යොදුන් ලක්ෂයක් හරි වඩිනවා. ඒ කෙනාට ධර්මයේ දෙන්න. ඉතින් ඒක මේ ශාසනය තුල සියලුම ප්‍රතිපත්තිය දෙන භික්ෂූන්ට ශ්‍රාවකයන්ට තියෙන තියෙන්න ඕන ලක්ෂණයක්. භාග්‍යතුන් භාග්‍යතුන් වහන්සේ කියන අපේ සාසුරුන් වහන්සේ. සාසුරුන් වහන්සේටත් තිබ්බනම් ඒක අපි හැම දෙනා තුළම තියෙන ඕනේ පින්වත්නි. ඒ කල්යාණ මිත්‍රත්වයෙන් සියලු දෙනාම ධර්මය ලෝකයාට බෙදා දෙන්නට බෙදා දෙමින් තමනුත් ඒ ධර්මය තුළ හැසිරෙන්නට කටයුතු කරමු. වැස්සත් එක්ක ඔන්න වටින අංග පහක් වැස්සේ තියෙන ලක්ෂණ පහක් අපේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් විදිය නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ යුතුම් ධර්ම කරුණ අද අපි විග්‍රහ කළේ සිත්නේ තසපෝ තුල. හැම දිනාටම මේ ස්වභාව දහම ඒ උතුම් බුදු දහමත් එක්ක ගලපා ගන්න. තව තවත් ඔයගේ නුවණින් විමසලා මේ ස්වභාව දහමේ පේන දේ තුලින්ම ඔබට දහම දකින්නට වාග්ය ලැබේවා. ඔබත් ඔබේ ජීවිතය තුළ අනේකාටත් යහපත හිතසුව සලසමින් ඔබේ මේ හුස්ම ලෝකෙට වැඩක් ඇති විදිහට ගෙවන ජීවිතයක් බවට ඔබේ ජීවිතේ පත් වෙන්නට මේ උතුම් අනුශාසනය හේතු වෙත්වා ඔබට මිනිස් සැප දෙව් සැප වගේ මුතුම් නිවන් සැප පිණිස මේ උතුම් ධර්මානුශාසනය හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු අද දායකත්වය කුස්ලා